මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැම ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිව්නුවේ අරුණැල්ලට පියමන් කරයි දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස මුවන් පැලස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මුවන් පැලස්සේ බෝධිමහලු විහාරයේ ගුණානන්ද හාමුදුරුවන්ගෙන් බැනුම් ඇසූ නවරයන් මුදලාලි සද්දේ සමග කෝරාල හමු වීමට ඔහුගේ නිවසට යයි. කෝරාලගේ වලව්ව පේන මානෙට આવට සදියෝ මගේ හිතට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. වෙන්ට තියෙන සීරුම ඇබැද්දුනාට පස්සේ මොනවද මාත්‍යෝ දැන් හිතට තියෙන ප්‍රශ්නේ ඈ අපට කොරාල අධිගහෙන්ට තිබුණේ අද නෙවෙයි මේක බොහොම කලින් කියලා මට හිතෙනවා බා කොරාලයාගේ බලපුලුවන් කාර්කම් ඔළුවට අරන් වතුර විදානියා ආරච්චිලට මාබැද්ද කැලේ තහනම් කරන්ට ගෙහුන්නේව ඔය මහා විනාශය හැදුනේ ඈ ඒකට ඉතින් කෝරාල පලි නෑනේ නවරියම් මහත්තයා. හරි හරි හරි. තමන්ගේ මෝඩකම් සහ අපිට මා වැද්ද කලේ නැති බංගස්ථාන කලේ වතුර විදා. ඒකනේ. උන් කරපු දේ දැන් උන්ට පරිසම් දීලානේ තියෙන්නේ. මං කියන්නේ මිනිහෝ එක නෙමෙයි. හරි හරි. මොකද්ද දැන් තමුන් නැහැ මට කියන බණේ? මා වැද්දකලේ මුවාවෙන් බොරු පම්පෝරි කතා කියලා ඈ අපේ මුදල් වැඩි හරියක් මං කොල්ල කාපු කොරාලයා අපේ අලාබෙට වග කියන්න ඕනේ මිනිහෙක් දරුණාද මං කියන්නේ පරක්කු වැඩි උනත් අපි කොරාලයාව හදි ගහිලා කතා කරලා බලමු කියන එක ඒක හරි ඒක හරි කොරාල හදි ගැවුනට කිසිම වරදක් නැහැ. ඔව් මේක තමයි මාත් කියන්නේ. හරි හරි. මම මගේ මතකෙන් පිළිවෙලට කියාගෙන කියාගෙන යනවා. අමතක වෙන දෙයක් තිබුණොත් මමට ඒ මොහොතේම මතක් කරපන්. එච්චරයි. හරි. හරි. මං මේ වැඩේ හරියට කරන්නම් වෙලාවට කරන්න. හැබැයි අපි කරගෙන ගිය වැඩවලින් අපිට සිදුවෙච්ච අලාභ පාඩු කොරාලට කිව්වට මිනිහා මේ මුදල් අපිට ආපහු දෙයිද මං අහන්නේ. කොරාලගේ හැටි මට උගන්වන්න දෙපා මිනිහෝ. මම මිනිහව තමුන්ට වැඩිය හොඳට දන්නවා. මම මිනිහව හදිගෙන්ට අදහස් කළේ අලාභ පාඩු පිරිමහ ගන්නටවත් එහෙම නැතුව මේ දීපු මුදල් ආපහුල්ලන්ටවත් නෙමෙයි තේරුණාද හරි හරි ඉතින් මං එහෙම කිව්වේ නෑනේ මේ ඕකට නිකන් මගෙත් එක්ක අරගන්ට අවිල වැඩක් නෑනේ දැන් මේ කතාවෙන් වැඩක් නෑ අපි දැන් ගෙහුම් කෝරාල හදි ගහිලා කතා කරලා බලමුකෝ එච්චරයිනේ ඈ මේ දැන් දැක්කා මිනිහා වලව්වේ ඉන්නවා ගිහින් බලමු එච්චරයි අර ඉන්නේ අර ඉන්න මිනිහා ඉන්න මිනිහා මොකක් හරි වත්තේ වැඩක් කරනවා වගේ ආයි බොණ්ඩ කොරාලේ උන්නේ මේ උදේම වැඩක් වගේ ඕ ආයි බොණ්ඩ ආයි බොණ්ඩ ආ නවරියන්ලා දකපු කල් ඈ මම මේ මල් පැල ටිකක් ඉඳෙව්වා. ආ. ඇතුළට කොහෙන් වාඩි වුණා නම් හොඳමයි හොඳමයි. මං එන්න. ඕරාල මහත්තයා තුන්දේට මල් වර්ග වවලා. කොහොමදත් ඉතින් මල් කියන જાතිය බම් නිදුලකට ගෙදරකට සිරියාව. ඒ නැතුව. ඔහුගේ සම්ලියේ නවරියන්වත් සර්දිවත් සත්‍ය පලාතක ආවේ නැහැ. හ්ම් එහෙම නෑවිල්ලා හිටියේ එකක් හොඳයි. මොකද වතුර විදානෙලා ජේමිස්ලා සංසහේනිදී අල්ලගත්තට පස්සේ අපි හැමෝම ගැන ඌ ඔත්තුව දීලා අපේ වලව්වටත් පොලිසිය බැන්න. ඒ මොකටද? බාගදාට මගෙන් ප්‍රශ්න කරන්ට කට උත්තරයක් ගන්නට ඒ වගේ දෙයකට වෙන්න. හ්ම් හ්ම්. නැත්තම් මාවත් අත්අඩංගුවට ගන්නට වෙන්න ඇති. <laughs> කොහොමද මං වලව්වේ හිටියෙත් නෑ. <laughs> ඒක හොඳයි කොරාල මාත්‍යෝ. කොරාල මාත්‍යා නොහිටිය එක හොඳයි. <laughs> මහේ ජන්තගේ ඕඩර් එකට මහ බැද්දට පැනලා මගේ නම කියලා තෝ සර්දි නේද සර්දි නේද ගමේ කොල්ලන්ට ගහලා තියෙනවා ආන්න tamun නැහේ නොහිටියක හොඳයි මුවන් පැලස්ස ගමේ හාමුදුරුවෝයි මිනිස්සුයි ලොකු කලබගෑනියක් කරලා මං හිතන්නේ පන්සලේ හාමුදුරුවෝ ආරච්චිල බැද්දේරාල මුළු ගමේම මිනිස්සු මගේ නමත් කංශ නඩුවට පටලවලා <laughs> මාමා දැම්බෝ හොම කල්පනාවෙන් ඉන්නේ. උත්සාහ ගත්තනම් වතුර විදානලක් දඬු කඳේ ගහපු දවස්වලදීම උන් අපිට බේරගන්න තිබ්බා. ඒකනේ ඒකනේ මේ ආරච්චිලගේ වලව්වේ වතුර විදානේ මේ මිසු දෙන්න සතියකට වැඩි කාලයක් දඬු කඳේ ගහලා හිටියා. මේ කෝරාල මහත්තයා ටිකක් ඉතින් උත්සාහ ගත්තනම් නඩු මගට නොයා අපට වැඩි ගොඩින්ම බේර ගන්නට තිබ්බා. සඳු කඳේ ගහලා මහේජාන්තගේ ඕඩර් එක ගන්නට මාසයක් තරම් කාලයක් දුන්නා. පස්සේ තමයි උසාවියේ නඩුව ගත්තේ. කෝරාල මහත්තයා මාසයක් ගත වුණත් බලාගන්නම් බේරගන්නම් කිව නිසා මම නම් කොහොමටත් හිතුවා කෝරාල මහත්තයා උසාවි නඩුවට කලින් කුරස්නේ විසඳයි කියලා. මේ නඩු මගට වැටුණට පස්සේ මුළු ගමම මහේජන්ත උන්නාසේ ළඟට ගිහුව කරුණු කියලා. ඒකනේ අපේ ව්‍යාපාරෙට තියා අපටවත් පාරක තොටක යන්න බැරි තත්ත්වෙට තත්ත්වේ දරුණු වුණා. ඕ එතෙන් කවුද මිනිහෝ මේ කංශ වැඩේ ඔච්චර දුරකට යයි කියලා හිතුවේ? මම නම් හීනකින්වත් ඕක ඔහොම වෙයි කියලා හිතුවේ නෑ. ඒකනේ. වගකීම බාරගත්ත හැටියට මං නම් හිතුවේ කොරාල මහත්තයා මුන් දෙන්න දඬු කඳේ ගහන්නත් කලින් නිදහස් කරගනී කියලා. තේරුණාද? ඔබතුමා නියම වෙලාවට වැඩේ නොකරපු නිසා දැන් වෙලා කියන දේ දන්නවද? ඈ? දන්නවද? ඇත්තෙන්ම මම මොකෝ දන්නේ නෑ. උඹලා මං හම්බ වෙන්න ආවේ නැති හන්දා මට හිතුනේ ප්‍රශ්නේ දැන් ඉවර ඇති කියලා. <laughs> ඉවර? වතුර විදායලා දායක සභාවට දැනුම් දීලා පන්සල හදන නවරියන් තමයි කංශ නඩුවේ ප්‍රධානියා කියලා. ඒකනේ. හ්ම්. හරි ඉතින්. ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ? ඔක්කොම වැඩ කම්මුතුයි. ඔක්කොම වැඩ කම්මුතුයි. හාමුදුරුවෝ මේ මේ මේ නොමිල පෙළපැදීමක් නැවතුවා. ඒ වැඩේ පන්සලේ පටන් ගන්නෙත් නෑ කිව්වා. ඒකනේ ඒකනේ. නෑ. මන් දන්නේ නෑනේ ඒ විත්‍යා. නෑ නෙමෙයි ඔව්. එච්චර විතරක් නෙමෙයි. පන්සලේ කරගෙන ගිය සංඝාවාසය වැඩ, ගන්ටාර කුළුණ, තාප්පේ මේ හැම වැඩක්ම හාමුදුරුවෝ නැවතුවා. නැවතුවා නැවතුවා. ඒවා එතනින්ම ඉවරයි. මේ දායක විරුද්ධ වෙයි. හ්ම්. ඒව ඉතින් මේ වතුර විදානලා කරපු මෝඩ වැඩ හින්දානේ කොහොමට හරි ලොකු හාමුදුරුවෝ කිව්වා ඊට පස්සේ පන්සලේ පස් පාගන්ට එන්න එපයි කියලා. පන්සලේ දායකයෝ ගහන්න එන්නවා කියලා. ඇයි ඇයි ඇයි නවරිය මහත්තයා මේ මයන්ගේ හාමුදුරුවන්ගේ ලියුම. හ්ම් හ්ම්. ඔව්. මහියංගනේ හාමුදුරුවොත් ලොකු හාමුදුරුවන්ට දිගාලියමක් කිව්වා. මීට පස්සේ මාව පන්සලේ වැඩවලට සම්බන්ධ කරගන්න එපා කියලා. අනේ කෙනේ. යකෝ එහෙනම් නවරියන් අතුගාලම දාලා හාමුදුරුවෝ. ඔව් ඔව් කොරාල මහත්තයෝ. නවරියන් ඉවරටම ඉවරයි. ඉවරටම ඉවරයි. කපෝති. සිරට මේතුව කොරාල මහත්තයා මිය පොත්තෙන් කඩන් කිප්පදී පොරෙන් කොටන් බැරි වෙනකන් බලාගෙන හිටපේ. අන්න. මේ මේ ඇයකු හැම වැඩක්ම විනාශ කරගෙන අන්තිමට වැරද්ද කෝරාල උඩ පටවන් කියනවා. ඇහැම නෙමේ මිනිස්සයෝ කියන தત્වේ තමුසලා මට ඇවිත් නොකියපු එකයි ලොකුම වැරද්ද. මට කීවනම් මං මොන දෙයක් හරි කරනවා. තමුසලා මේ අද වෙනකන් ඈ අද වෙනකන් එක මිනිහෙක් මේ පැත්ත පලාතට ආවද? හරි හරි හරි අපි කවුරුත් මේ ගැන කියන්ට කොරාල මහත්තයාව හදිගැහෙන්න ආපු නැති එක ඇත්ත. අපි හිතුවේ අපි හිතුවේ මේ කොරාල මහත්තයාට මේ පමණටත් වැඩි කාසි පණන් අත්තමිටම ලෝපු හින්දා සිද්ධවන හැම දෙයක්ම කොරාල මහත්තයා බලාගෙන ඇති කියලා. අපි හිතුවේ එහෙමයි. මේ මේ මේ මේ සම්සලා දන්නවා මං ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලධාරියෙක්. මම තමුසලට සහනයක් දුන්නු පළියට දැනගන්න ඕන කාගේ ගැළවිල්ලෙන් වැඩ කරා ගන්න. මොකද මට මේ මේ දිව්‍ය ඥානය තියෙනවද? ඕ හැම දෙයක්ම බලා ගන්න. <laughs> අපිට තේරුණා. අපිට තේරුණා. ඔය ආණ්ඩුවේ රස්සාව රැක ගන්නටයි. ඒ නිසා හැම වෙලාවෙම හැංගිලා ඉන්නටයි. නීති විරෝධී මේ අපේ වැඩවලට උදව් දෙන්නටයි. ගමේ ආරච්චිලට තියෙන බය අදුකමටයි. පුරස්න ගොඩක් තියෙනවා අපිට තේරුණා. මේ ගමේ ආරච්චිල කියන පෙන්දට මේ කෝරාල බය නැමි මිහෝ මේ කෝරාල සිංහයා වගේ වැඩ කරන මිනිහෙක්. හරි හරි හරි හරි මේ කෝරාල මහත්තයා අපි අපි කොහොමදත් දන්නවා කෝරාල මහත්තයා නිර්භීත කෙනෙක් කියලා. නෑ නැත්තං ඉතින් ඉංග්‍රීසි ආණ්ඩුවත් එක්ක කොහොම වැඩ කරන්ට බැරි බව අපි දන්නවනේ. <laughs> සමාවෙන්ට මේ අවරියන් මහත්තයාට එක වචනයක් වැරදුනා. <laughs> මේ අර කිව්වේ මේ ආරච්චි අරචිලට තියෙන බය දුකව කියලා. ඒක අරචිලට නෙවෙයි. ඔව්. ඒක එන්න ඕන මේ ඉංග්‍රීසි ආණ්ඩුවට තියෙන බය පක්ෂපාත ගෞරවය කියලායි ඒක කියවෙන්න ඕනේ. අපි දන්නවා කොරළ මහත්තයා අරචිලට බින්දුවක්වත් බය නැති මිත්‍යා. ඔව්. මේ එහෙම දෙයක් කියෙවිච්ච එකට ඉතින් ආයිත් පාරක් මේ මං සමාවෙල්ලනවා සමාවෙන්ට. ආන්න එහෙම මන් දන්නවා ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙනුත් බැනුම් අහලා. ඔව්. මොහරියන්ගේ මොලේ දැන් විකාරයක් අවුල් ජාලයක් වෙලා කියලා. මගේ මේ කට පොඩ්ඩක් වැරදුනා කොරාල මහත්තයෝ. <laughs> කට පොඩ්ඩක් වැරදුනා. මේකේ මේ අවුරුදු 30 40ක කාලයක් <laughs> ඔය ආරච්චිල කියන ගැඩවිලා <laughs> මයෙත් එක්ක හැප්පෙනවා. හැප්පෙනවා. ඉංග්‍රීසි ආණ්ඩුවටවත් හොල්ලන්ට බැරි විදියට මං ඉන්නවා. ඉන්නවා ඉන්නවා. නේ තමුසලා දෙන්නම දැනගන්නවා. එහෙමයි. ඔය ඔය ඔය ආරච්චිල පට්ටමට බය මිනිහෙක් නෙමෙයි මේ කෝරා. මේ මේ කෝරාල. මං හිතට ගත්තොත් ආරච්චිලයාගේ පිත්තල බොත්තම් කෝට් එක ගැලවෙන්න වැඩ කරන්න පුළුවන් જાතියේ මිනිහෙක්. මේ කොරාල <laughs> අපි දන්නවා අපි දන්නවා මේ කොරාල <laughs> අපි දන්නවා කොරාල මහත්තයාගේ වචනවලට අපි ගරු කරනවා සලකනවා අපි මින් මතුවට මේ මේ මේ කොහොම හරි ඇති වෙන තත්ත්වේ කොරාල මහත්තයාට දැනුම් දෙනවා මේ එවලෙම එවලෙම ඔව් ඔව් හැබැයි ඒක කරන්නේ බොහොම රහසිගතව මේ මේ මේ අපි ඉතින් මේ ගැන හිතමනාපකම් විරුද්ධකම් ඇති කරගන්න කාරි නෑනේ කොරාල මහත්තයෝ නේද? තව ඉස්සරහට තව ඉස්සරහට අපිට කොරාල මහත්තයා ඕනේ වෙනවා. අපි ඉල්ලන වෙලාවට ආරච්චිල එක්ක උනත් හැප්පෙන්න කොරලේ මහත්තයා ඉන්න එක අපිට ලොකු හයියක් හයියක් ඕ ඕ හරි හරි හරි මේ මම මයංගනේ හාමුදුරුවෝ ගමේ පන්සලේ හාමුදුරුවෝ ඔය හැමෝම රහසිගතව හදි ගහිලා හොයලා බලන්න. ඒක හොඳයි. ඒක තමයි ඒක කෝරළේ මාත්‍යාගේ යුතුයකම. යුතුයකම. <laughs> මේ මේ මේ බොලා කලබල නොවී ඉඳපල්ලා. ඔය බක්මහේ අවුරුදුය කියලා කොහා පණිවිඩය දෙනවා. ඕන් ඔය ඇහෙනවනේ. ඇහෙනවා ඇහෙනවා. කොහා පණිවිඩය දෙනවා. ගැමි සිරිත් විරිත් වලින් පෝෂණය වූ මුවන් පැලසේ ගැමි ජීවන සුවඳ ප්‍රභාමත් වන අසිරිමත් බක්මහා උලෙලට ආරච්චිල වලව්වේ පෙර සූදානම මෙසේ විය. මේ ඔය වතුන් දීලා දාන්න ඔය පස් ටික අරගෙන ඔක්කොම ආ මේක මේ ඔය ඔය මිනිසුන්ගේ මහා කාලගෝට්ටියක් ඇහෙනවා පාර පැත්තේ. ඔය කොහෙද නැහැදෙන්න? මහා කාලගෝට්ටියක් ඇහෙනවානේ පාර පැත්තේ. ඩිංගිරාල ඩිංගිරාලේ මේ හාදයක් කොහේ ගිහිල්ලාද මන් දන්නේ නැහැ. මණිකේ මණිකේ මණිකේ මේ ওই පාර පැත්තේ මිනිසුන්ගේ මහා කාලගෝට්ටියක් ඇහෙනවා. ආ අපේ රාලහමි කතා කොලාද? කතා කොලා නේන්නම් මොන අහු මුල්ලක රිංගලා හිටියද මෙච්චර වෙලාව? ඈ මේ මේ එනවා. මං වත්ත පැත්තට ගෙහුම් හිටියක්. ඔය මිනිසුන්ගේ කාලගෝට්ටියක් ඇහෙනවා මහා පාර පැත්තේ. බලනවා මොකද කියලා. මම මම පාරට ගෙහුම් බැලුවා. ඈ පාරට ගෙහුම් බැලුවා මේ ශාලාමි. මිනිස්සු මකුළු පස් කපන්ට යනවා හුළු ගඟට. ඕකයි ඔය අවුරුද්දට ගෙවල් වල හුළු ගන්නට. ඕලේ හැබෑට. හරි තමයි ඕ. එහෙමයි. බක්මහා අවුරුද්දට වලව්වේ ගන්නට නෑ. මට නිකි නැතුව ගියානේ බං. ඇයි රාහලාමිට මේ මොනවද කරගන්න ඕන? මට මේ හිංගල අවුරුද්දට ගම් යූරෙන් මකුළු පසුයි කිරිමැටි ගෙන්න ගන්න නිච්චි නැතුව ගියානේ. ඕ. මිනිසුන්ගේ කලබලේ කියනකොට තමයි මටත් මතක් වුනේ. ආ. මේ ඉතින් මොකද්ද මං කරන්න ඕනේ රාලාමි? මේ දැන් ගෙහුම් රාලහාමි කිව්වා කියලා මාටියට පණිවිඩය දෙන්න. වෙනදා ගෙනෙන විදිහටම ගම් යුවේ වෙනදා ගෙනෙන තැනින්ම එහෙමයි. අදම අදම මකුළු පසුයි කිරිමැටි කරත්තයක් වලව්වේ මිදුලට ගෙනල්ලා දාන්න කිව්වා කියලා. ඒ පණිවිඩය ගිහිලා කියාපන්කො මම. හරි මං දැම්ම ගෙහුම් මේ මාටියට පණිවිඩය දීලා එන්නම්කෝ. එච්චරයි නේ. මේ මේ ඔය ඔය ගමම්ම වලව්වේ හුණු ගාන්ට අර බණ්ඩිරාලටයි අරනෝලිස්ටයි දෙන්නටත් මේ හෙට උදේට වලවට එන්න කියලා පණිවිඩය දීපන් තේරුණාද? ආ ආ. ආ මාත් අපේ රාලහාමිට මතක් කරන්ටමයි හිතාගෙන හිටියේ. අවුරුද්දට වලව්වේ බිත්තිවල හුණු ගන්නට පණවිඩේ දීපේක නම් හොඳයි. ඕ ඒක හරි ඒක හරි. මේ මේ මේ පඬිතුකම් කතා නොකර මං කිව්ව වැඩේ කරපන්. ආහා හරිය දැන් ඵලයන් දැන් ඵලයන් ඉතින්. ඕම් බලන්න කොමැණිකේ මිදාපාර මකුළු පසුයි කිරි මැටි ඈ ඔන්න මට නිති නැතුව ගියා නෙමෙයි මැණිකේ මොකද ඇහැ ඉතින් මේ මෙච්චර ලොකු බක්මා අවුරුද්ද නිති නැතුව යන්නේ වලව්ව වත්ත පුරාවටම කෝකිල නාදි එරබොදු මල් පොකුරු පිරීලා ගම් ගොඩ හැම තැනම සබම්පද පෙරාලහමිට තින්නෙච්ච නැති වෙන්නේ. අහවල් දෙයකට. අපරාධේ කියන්ට බෑ. මේ දවස් ටිකේම අපේ බිනරි නගත් මහන්සි වුණා. හැබැයි වලව්වේ මකුළු දැල් කැඩුවා. හතර වටේ වල් කෙටුවා. දැන් ඉතින් අපට එච්චර මහන්සි වෙන්න ඕනකමක් නෑ. අපරාධේ කියන්ට බෑ. මොඳි දුව මේ කියන්නේ පස්තර පුතාගේ නංගිගේ දුව. ඔව්. දෙම්ම නැගිටලා කුස්සියේ වැඩක් සේරම කරලා. ආ. හැම වැඩක්ම පිළිවෙලයි. දැන් එතකොට කෝසුවන්දි මොකද කරන්නේ ඔය? ඔහොන් මේ ලිපලඟට වෙලා කිතුල් තෙලිජ්ජ ටික කකාරනවා පැණි හපුරු හදන්න. බැරි වැඩක් නෑ බලාගෙන ගියාම නේද? සුමන්දිගේ අම්මත් පැණි හකුරු හදනවලු ගෙදර. හ්ම්. අවුරුද්දට කිට්ටු නිසා මේ දවස්වල වැඩිපුරම හදන්නේ කිතුල් පැණිලි. මේ ඉන්ටකෝ මං තේ එකක් හදලා එවන්නම් සුවඳි අපේ. ආ ඒක හොඳයි ඒක හොඳයි. ඈ මේ මොකද බොල මේ ඩිංගිරාලයනේ. ඩිංගිරාලේ මේ බොහොම ඉක්මනට මුඹ ආවනේ. පණිවුඩේ දුන්නද? හන්දිය කඩබලේදී කරත්තමාටින්ට කීවා. කුණු ගාන බණ්ඩිරාලත් අරුණෝලිත් දෙන්නත් මේ වෙලාවට කඩපලට ඇවිත් ඉති ආලාමි. ඔන්න වලව්වේ හුරු කෑමේ වැඩේ. හෙට පටන් ගන්න පුළුවන් ආලාමි. හරි හරි හරි. මේ අපේ සුවඳි දුවනියා මේ තේ අරන් ඉන්නේ නේද? ආ හරි හරි. තේ නෙවෙයි තේ. මේ රණවරා. ආ හොඳයි හොඳයි හොඳයි. රණවරා බොහොම ගුණයි. ආ මෙහෙන් තියන්ටකෝ මෙහෙන් තියන්ට. මේ හකුරු දැන් හැදුවද? ඔව් මේ දැන් හැදුවේ. ආ බොහොම හොඳයි බොහොම හොඳයි. අපේ සුවඳි දුව මේ බොහොම හොඳයි. දැන් අපට මෙහි අවුරුදු කලබලේ නෑ. තේරුණාද කොහොමද පස්සර පළාතට? පස්සර නම් අපේ ගම් පළාතට අවුරුදු තියෙනවා. ආ ඒ කොහොමද එහි අවුරුදු 10 ඇති නේද? ඔව් ඔව් රතට රතේ රබදු මල් පිපිලා කෝකිල නාදේ හැමතැනම රබන් ගාන සද්දෙත් ඇහෙනවා. හ්ම් හ්ම් හ්ම්. ගෙවල් වල උණුත් ගන්නවා. <laughs> සමහර ගෙවල් වල උන්චිලිත් බඳිනවා. හා හා හා හරි හොඳයි හොඳයි හොඳයි. එහෙත් අවුරුදු මෙහෙත් අවුරුදු හොඳයි <laughs> මේ අපේ දුවට පුළුවන් ද අවුරුදු රබන් පදයක් කියන්ට මේ <laughs> මේ රණවරාරා බලන වෙලාවේ ඈ ම්ම් රබන් පදනම් රබානෙන් ගහන්නේ. ම්ම් කියන්නටත් පුළුවන්. හැබැයිම තියෙනම් හැබැයිව. හා හොඳයි හොඳයි. කියන්නකො දුහේනම් රබන් පදයක් බලන්න. දොන් ඩොමිකිට දොන් ඩොමිකිට දොන් තරිකිට ස අවුරුද්දක් කිට්ටු කිට්ටු එරබදු මල් මොට්ටු මොට්ටු චිරිස් බිරිස් සද්ද බද්ද උඩහ ගෙදර පැටි කැවුම්. චිරිස් බිරිස් සද්ද බද්ද පහළ ගෙදර මුං කැවුම්. උඩහ ගෙදර පැණි කැවුම්. පහළ ගෙදර මුං කැවුම්. අවුරුද්දක් කිට්ටු කිට්ටු දොන් තරකිට තා. <laughs> බොහොම හොඳට සුවඳි දුව පස්සර පලාතේ අපූරු රබම් පදයක් කීවනේ ඈ දැන් කොහොම හරි අපේ මල්ලි සපුමල් තිසරි නගාගේ ගෙදරටත් ගියායි නං <laughs> පිට ගෙදරක කිසිදාක රැයක් නොහිටපු මිනිහා නංගිලගේ ගෙදර කොහොම හරි හිටියා නේද දවසක් නිවේනියක්ගේ සතියක්ම ඒක නංගිලන් කිව්වා අයියට තමයි ගොඩක් පාඩු මට සමාවෙන්ට අයියේ කියලා. මං ඉතින් මගේ ගෙදරනේ කියලා හිතානේ හිටියා. <laughs> ඇයි පු හිතානේ හිටියා කියන්නේ? කොහොමදත් අයියාගේ ගෙදර කියලා හිතන්ටකෝ. <laughs> ඇයි ඉතින් නංගිගේ අම්මයි අප්පච්චි හොඳට සලකන්නේ තිනේද? <laughs> ඇයි යකේ අම්මා රසට කෑම જાති කැවිලි જાති හද හද දුන්නා. මේ නංගිගේ අප්පච්චි ගම්මිරිස් වත්තේ වැඩේ ගන්නවා ගම්මිරිස් කැඩුවා කරන් වේලුවා ගෝණි කළා අක්කා දන්නවද සපු මල් අයියා වේරගන්තොට කඩෙත් හිටියා බාච්චිට හරිම සන්තෝෂයි. අයියා හැම වැඩක්ම හොඳට කළා කියලා. <laughs> ඇයි එන්ට යනකොට අපච්චි තෑගි බෝගක් දුන්නා. තාම මගේ වියදමට සල්ලි දුන්නා. ආ සල්ලි? පුදුම සැලකිල්ලක් මේක. <laughs> අප්පච්චිට කඩේ වැඩි නිසා හෙල්ලෙන්ටවත් ඉඩක් නැහැ කියලා. ඔව්. මීට පස්සේ මං ගෙදර එනකොට සපුමල් අයියට කිව්වා මාව පීරගන්තොට එක්කන් එන්න කියලා. <laughs> එන්න පාරේ වාහනයක් නැත්තම් අප්පච්චි කිව්වා කුලියට හරි වාහනයක් අරන් ගෙදරටම එන්ටේ කියලා. හොඳයි නැද්ද? තිසරි නංගිගේ අප්පච්චි මාව මාර උගුලකට අවුගලයක් එහෙම හිතන් තෙපා මල්ලි එහෙම හිතන් තෙපා ලූල් වත්තෙන් වාහනයක් කරන් නංගිව වාහනෙන් මේරගන්තොටට ගෙදරට එක්කංගෙන්ට සල්ලි ගෙවනවයි කිව්වේ තිසරගේ අප්පච්චිට එදාට එන්ට බැරිම නිසානේ මල්ලි හ්ම් බලන්ටකෝ අක්ක මේ අයියාගේ කතාව විතර අයියා මාරු උගුලකට අහුකලාලුනේ මා වික්කම් යන්නේක උගුලක්ද? ඕන් ඉතින් ආපහු දෙන්න රණ්ඩු වෙන්න පටන් ගත්ත මේ අවුරුදු කටෙත්. ඕව අමතක කරලා යන්ු අපි වක්මහට ලෑස්ති වෙමු යන් යන් යන්. යන්න හරි යන්න හරි යන්න. මුවන් පැලස. අද මුවන් පැලසේ රංගපෑම් විජේරත්න වරකාගොඩ අනුර බණ්ඩාර රාජගුරු රත්න ඩී නම්බුගේ හිලේරියන් පෙරේරා රෝහණ සිරිවර්ධන, ශීලා පරණමානගේ ප්‍රභාශ්‍රී ශනිවිරත්න, ප්‍රියන්තනී ගමගේ යහම්පත් සහ හිරුනි රත්නායක. මුවන් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය සහ සංස්කරණය චතුරාංග කල්පගේ මොන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන